ඒ තරමටම එබෙනවා. ඒ තරම නිමග්න වෙනවා. ඒ තරමටම ධම්මවිචේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම පණන් අරගත්තට පස්සේ නම් ඇස්පිල්ලමක් ගහන්නවක්වත් මතුරෙක් ආවොත් තලන්නවක්වත් හිත දෙන්නේ මෙහිම ඉන්න පුළුවන් ගතියක් එනවා. එතකොට අර කලින් තිබුණු අරමුණ ලාවට යාලු කරලා දෙන මූණට මූණ දාලා තියෙන සතිය උන්ටට ඝන පහළ වෙනවා. ධම්මවිචයත් උන්ටට ලං කරලා ඒ රස වෙන් වෙන් කරලා බලනවා. ඒක තවත් උපමාවක් කියනවනම් අපි ආහාර පිටක් හදමු. ඒ ආහාර පිට මුඛේ තියා ගන්නකොට ඒ ආහාරයේ තියෙන ලුණු රස, තිත්ත රස, පැංගිරි රස, මිරිස් රස, සීනි රස, විවිධාකාර රස මණ්ඩලයක් තියෙනවා. කටේ තිබ්බ ගමන්ම ඕකේ ඒ ඉදිරියට අහුවෙච්ච, දිවට අහුවෙච්ච එකේ රසය තමයි තේරෙන්නේ. අපි මේක හපල හපල හපල හපල හපල ඉවර වුණොත් ඔය ඕන සූපසාත්‍ර දන්න කෙනෙක් මයිත් එක තරහ වෙන්න පුළුවන් කොයි දේ හැපුවත් අන්තිමට අපල වෙනාට පස්සේ කිරි රහ තමයි එන්නේ. සූපසාත්‍රකාරයෝ දෙන්න හදනවා ඉස්තරලාම කටේ තිබ්බ ගමන් මේන රසයට තමයි අපිව නලවන්න හදන්නේ. නමුත් ඕනම දෙයක් දිකට හපන්න හපනකොට ඒක කිරි රස වෙනවා. අපි හිතමු කටට දාගත්ත ගමන් ගිනවයි කියලා. රූපසහත්ත කට්ටිය හරිය කැමති එහෙම කරනවා. මොකද ඒගොල්ලෝ පෙන්වන රසටයි සුවඳටයි පේන්නේ හපපු කටේ දාගත්ත ගමන් ගිලින. ඒක නගරේ ඇත්ත කරන්නේත් ඒ දෙල්ලම තමයි. ඒකෙන් තමයි ඔය කොලෙස්ටරෝල් ප්‍රශ්නයයි ඔක්කොම ඇති කරගන්න තියෙන්නේ. නමුත් හොඳට හැපුවොත් ඒ පිඩේ තියෙන සෑම රසයක්ම දැකගෙන දැකගෙන අවසානයේක කිරි රහකටපත් වෙනවා. ඉතින් මේ සඳහා කියනවා 40 වාරයක් හපන්නේ. සම්භාහන විද්‍යාව කියන්නේ කටට යමක් දාගත්තාම 40 වාරයක් හපන්න හපනකොට ඒකේ තියෙන සෑම රසයක්ම දැනගත හැකි. එහෙම නැත්නම් අර රෝසොම හම්බෙන මුල්ම රසය විතරයි දකින්නේ. ඉතින් ඒ රස ටික හොඳට දැනෙනවයි කියලා කියන්නේ මොකද්ද? හපනවයි කියන්නේ මොකද්ද? ආහාර සෑම දෙම ඇඹරිලා හොඳට කෙලත් සමග මිශ්‍ර වුණාට පස්සේ බඩේදී ඒ ආහාර කවදාකවත් ප්‍රශ්නයක් කරන්නේ නැහැ. සීනි තියෙන හරිය කටේදීම දිරවනවා. හොඳට කෙලත් සමග මිශ්‍ර වුණාට පස්සේ බඩට කිසි බරක් නැහැ. මෙහෙම නැතුව හපන්න නැතුව අර යන්තම් රස භාගයක් දාලා ඇතුළට දැම්මට පස්සේ ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් දේවල් බඩට දාගන්න පුළුවන් නමුත් බඩට මහා බරක් වෙනවා. ඒ වගේ තමයි අපි දවස පුරා අරමුණු රාශි ගන්නවා සතියේට ධම්මවිචයට අහුවෙන්නේ නැතුව. එතකොට එකම අරමුණකවත් මුල් රස මණ්ඩලය අපිට අහුවෙන්නේ අරමුණු රාශියක් කැම ටිකක් බඩට දාගත්තා වගේ හිතට දාගෙන ඉතින් නිින්දදීවම ආරණ්ඩයි වෙන්නේ. එහෙම නෙවෙයි ධම්මවිචය ඇති කරන එකට කියනවා ඒකට කියන්නේ SMS එකක් කරනවා කියලා. silently mindfully slowly. බොහෝම හිමීට නිස්සද්දව සතියෙන් යුක්තව කරන වැඩ කරන්න. එතකොට එන අරමුණු ප්‍රමාණය අඩුයි. සෑම අරමුණක්ම සතියෙන් සහ ධම්මවිචයෙන් පෙඟෙන. ඊ අරමුණු කවදාකවත් හිතට වෙහසක් දෙන්නේ නැහැ. ඒ අරමුණ පිළිබඳව අපිට ජාතක මේ මේ වන්ද කතා හොයන්න දෙයක්වත් නැහැ. ඒ අරමුණ මුල මැදාක දානවා. වෙන විදිහට කියනනම් අර ගත්ත ආනාපානය හොඳට සමීප වෙලා ආනාපානේ පමණක්ම එන්න කටයුතු සිද්ධ වෙච්ච වෙලාවේදී ඒක හොඳට ඒකේ තියෙන සෑම රසයක් උකහා ගන්න යන්න යනවනම් ඒක අර මේ ප්‍රශ්නේ විසඳා ගැනීම පිළිබඳ පරිවිමර්ශන බුද්ධියක් ඇති සෙල්ලක්කාරයෙකුට පමණක්ම කළ හැකි පරිශනාවක්. අපි හරිය කැමැති මේ මේ අරමුණු මාරු කරමින් රස මාරු කරමින් දුවන. ඒක නෙමෙයි ක්ෂණික ලෝකයක් අද තියෙන්නේ. හැමදේම ඉක්මන් කරනවා. මේකෙදි කරන්නේ ඒව නෙවෙයි. හිමීට කරන්න කියනවා. නැවතිල්ල කරන්න කියනවා. කරලා හැබැයි ගන්න දේ, අත්දකින්න දේ, ඉදිරිපත් වෙන දේ හොඳට හපලක් කරලා කටයුතු කරන්න පටන් ගත්තාම මේ අරමුණේ තියෙන පුළුවන් සෑම රස කොටසක්ම ඒ යෝගාවචරය දැනගන්න පුළුවන් වෙනකොට ඒ යෝගාවචරයට තියෙනවා මෙතෙක් කල් අපි ਬਾගෙට කාලා ਬਾගෙට හපලා ගිලලා තියෙන්නේ. මේ සතියට ධම්මවිචය කහුණාට පස්සේ මේක හොඳට හපන්න පටන් ගත්තට පස්සේ මේකේ තියෙන සෑම ඕජාවක්ම දිරවා ගැනීමට සහ උකහා ගැනීමේ හැකියාව වැඩි වෙනවා හිතට. ඉතින් මේ විදිහට ධම්මවිචයට අපි දැන් ආනාපාන කියන එක නිදර්ශනට ගත්තේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන හැටි දැනගන්න ධම්මවිචය අපි උනන්දු කරනවා. ඊට පස්සේ යනකොට යනකොට වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පරිේශන තෘෂ්ණාව ඇති කරගෙන අරමුණටම නිමග්න වෙලා ගැඹුරට යනවනම් අර තේරෙන්න පටන් ගන්නවා අරමුණ දිහා බලනකොට මේ ඕනෙම අරමුණක යම් ප්‍රමාණයේ පරිණාමයක් සිද්ධ වෙනවා. දීර්ඝ හුස්ම රැල්ල දැන් ආනාපාන සති සූත්‍රය ගත්තොත් සතෝ ආස සති සතෝ පස්ස සති සීයෙන් යුක්තව ආස්වාස කරයි ප්‍රස්වාස කරයි. ඊගාට දීර්ඝ වශයෙන් කරනකොට දීර්ඝ වශයෙන් දාන්න. කෙටි වශයෙන් කරනකොට කෙටි වශයෙන් දාන්න. එහෙම නැත්නම් ආශ්වාසයේ සීතලයි ප්‍රශ්වාසයේ උණුසුමයි. ආශ්වාසයේ කීකරුයි ප්‍රශ්වාසයේ කලබල සහිතයි. ආශ්වාසයේ මට වැටහෙනවා ප්‍රශ්වාසයේ වැටහෙන්නේ නැහැ. ওই විදිහට ඕන පැත්තකට කියන්න පුළුවන්. ආන්නේ තොරතුරු හොඳට බලන්න හිටියානම් එnde එnde එnde එnde ආශ්වාසය කෙටි වේගෙන ගියාට පස්සේ යෝගාවචරයා මෙතන ඉන්න කට්ටිය නම් හුඟ දෙනෙක් අත උස්සයි මේකට අනපුනේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර මුලින් තිබුණ වෙනස නොදැනී යන්න පටන් ගන්නවා. හොඳට මුලදි වෙනසක දැකපු කෙනාට මෙන්න මේ රහස අහුවෙනවා. ඒක නිසා කියනවා ධම්මවිචය උනන්දු කරවන්න ධම්මවිචය ඒකට හොඳ මේ විද්‍යානුකූල වචනකුත් තියෙන මතක් වෙයි. ධම්මවිචය උනන්දු කරවීම සඳහා දෙකේ වෙනස අල්ලලා දෙන සුළුව අරමුණ විමසුන්න ඕන ඇතිකරන්නයි කියලා. විමසුන්න ඕන ඇති කරපු කිනාට පමණක් තේනවා එකම අරමුණ දන්න සෑම විස්තරම හිතට වද්දමින් ගියොත් එnde එnde එnde එnde එnde දෙකේ අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. මොකේද ආස්වාද සහ ප්‍රස්වාස දෙක අතර. මේක සාමාන්‍යයෙන් ඉතින් ගැමියෝ කියන්නේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා. ඉස්සල බලනකොට කර්මල පෙන්නේ රතු පාටට. ඕනම කිකිලේක කුකුලාගේ කර්ම රතු පාට. නමුත් හොඳට බලන්නේ ලං වෙලා කර්මලක් දිහා. අන්තිමට බලනකොට සුදු පාට වෙලා පේනවා. අර විචිත්‍ර ගතිය නැති වෙනවා. ඒක නිසා විචිත්‍රත්වයේ පවතින්නේ හිතේ කෙලස් තියෙනකොට පමණයි භාවනාවේ ලබන ළමා කාලේ පමණයි භාවනාව සතිය සමාධිය පරියන්කයකදී හෝ විනාඩි 5කින් 10කින් දිනු වෙනවා නම් දිනු වෙන්න වෙන්න වෙන්න මෙන්න මේ වෙනස්කම් සම වෙන්න පටන් මේ සම වෙච්චාම ධම්ම විචේ නැති කෙනා මට ආනාපානෙ බලන්න කිව්වා දැන් ආනාපානෙ නැහැ. දැන් මම මොකද කරන්න කියලා ඉතින් ප්‍රශ්න වල. ඒක ස්වභාවික ක්‍රමයක් යෝගාවචරගේ භාෂාව ඒක තමයි. නමුත් ගුරුරයා උත්තර දෙන්න බලනවා, මතු කරලා දෙන්න බලනවා. මෙතන අරමුණු නැතිවීමක් නෙවෙයි වෙලා තියෙන්නේ අරමුණ සියුම් වෙලා තියෙනවා අර දෙකේ තියෙන විචිත්‍රත්වය වෙනස නැති වෙන්න පටන් ගන්න තියෙනවා ඒ නිසා දැන් අරමුණ නැහැ කියන්නේ යන්න එපා අරමුණ තියෙනවා කියන සංඥාවෙන් අතන පෞද්ගලික ලක්ෂණ වෙන්වෙන් වශයෙන් දැක්කා දැන් සමාකාරව තියෙනව නේද කියලා බැලුවොත් කවදාකවත් නැති තරම් විදියට අරමුණ ඉතාමත්ම සියුම් තැනට යන්න තරම් යෝගාවචරයට මධ්‍යම ප්‍රතිපදා පෑදේ. එහෙම නැත්නම් කියනවා මට ආනාපානේ බලන්නකෝ දැන් ආනාපානේ පේන්නේ බොහොම ඉක්මනට ළඟ තියෙන සද්දයක් වේදනාවක් හිතවිල්ලක් අරගෙන ඒක දිගේ ගිහිල්ලා ඉතින් එක්කෝ භාවනා පරියන්කෙන් නැගිටලා යනවා එහෙම නැත්නම් අරමුණු නැති ගතිය නිසා නින්දට වැටෙනවා මේක හැබැයි භාවනා ලොකු දියුණු අවස්ථාවක් අභාග්‍යයක් වෙලා තියෙන්නේ මේක මේ තාලෙන් ගුරුතුන්ට වාර්තා කරන්න දන්නේ නැති කමයි වාර්තා කර වෙන්න උනන්දු කරවන්න ගුරුරයා මොකද කියන්නේ ආ හොඳයි භාවනා කරලා අපිට විනාඩි 10 15 යනකොට ඔන්න ඔය අර්බුදයට නොතේරෙන තත්ත්වයටපත් වෙනවා නම් පේන මුලදිම ඉඳගත්ත ගමන්ම අරමුණේ තියෙන හැකි තාක් දුරට වෙනස්කම් අල්ලගන්නයි කියන්නේ. මේක පහුවෙනකොට නැති වෙන දෙයක් නිසා අහුවෙච්ච ගමන් ඒක හරියට කරනවා නම් ඔය කුරුල්ලු ගැන ඉගෙන ගන්න කෙනා කුරුළු ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්න කෙනා පරීක්ෂණාගාරයට කුරුල්ලෙක් ගෙනාවොත් ඒ කුරුල්ලගේ සෑම විස්තරයක්ම අරගෙන උගේ කකුලේ මේ ලාංඡනයක් ඇති කරලා මුදා හරිනවා. මුදා හරින්න ඉස්සලා උගේ දිග්ග පළල වර්ණ බර සෑම දෙම අරගන්න. ඊට පස්සේ අනිත් දවසේ හම්බුනාට පස්සේ බලනවා කොච්චර මෙයා යනවාද එතකොට බර අඩු වෙලාද වැඩි වෙලාද ඔක්කොම බලන්න. ඒ වගේම තමයි IRC කාර්යයේ පොලිසියට අහුවෙච්චාම ඔක්කොම තොරතුරු ගන්න. මොකද මිනිහා එළියට ගියාට පස්සේ ආය අල්ලන්න බෑ. ඊට පස්සේ IRC කාර්යය දන්නවා දැන් මගේ තොරතුරු හැම පොලිසියෙම තියෙනවා එකක් අහුණත් ඇති ඊට පස්සේ අහුවෙනවා. ඒ නිසා එච්චර සෙල්ලම් කරන්නේ ඒ නිසා එන්නේ වගේ ගතියක් තියෙනවා අරමුණක සෑම සංසන්දනාත්මක විස්තරතරතුරු සේරම ගන්නකොට අරමුණ නතු වෙන ගතියක් යනවා. අරමුණ Tamande කීකරු වෙන ගතියක් යනවා. අරමුණ Tamande හුරු ගතියක් එනවා. මේ හුරු ගතිය යන්න යන්න යන්න වෙන්නේ අරමුණෙන් අපේ හිත කිති කැවෙන ගතිය. අරමුණෙන් අපේ හිත කුප්පන ගතිය. අරමුණෙන් අපේ හිත සිලිලාරයක් දෙන ගතිය එන්න එන්න එන්න එන්න අඩු වෙනවා. ධම්මවිචේ දන්නේ නැති කෙනාට මේක භාවනාවේ අබැග්ගයක් කරදරයක් මල් මුලා වීමක්. ධම්මවිචේ දන්න කෙනාට තේරුම් අරගන්න පටන් ගන්නවා අන්න තෘෂ්ණාව ඇති කරගන්න තරම් හෝ විචිත්‍රත්වයක් ඇති කරගන්න තරම් තිබුණු අරමුණ දිහාම බොහෝ වෙලා බලන ඉන්නකොට ඒකේ විවරණ ගතියක් එනවා. ඒකේ මේ